අටම තෙරුවන් සරණයි අපි තවත් ධම්රවි පදනම විශේෂ සංවිධානය කරන ලද වැඩ මුලුවක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් හොඟ දෙනා මීට කලින් මෙම සම්බන්ධ වෙලා වැඩසටහන පිළිබඳ ආબોධ පිළිසක් කෙසේ නමුත් සියලු දෙනාගේම දැන ගැනීම පිණිස කාලසටහන මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ සීලයක පිළිතලා පළවෙනි පැය පරියංක භාවනාවක් කරන්නයි. ඒ පරියංක භාවනාවෙන් පස්සේ ඔක්කොමලා එහෙමම වාඩි වෙලා ධර්ම දේශනාවකට අහුම්කන් දෙමු. ඒ ධර්ම දේශනාව හමාර වුණාට පස්සේ දවල් දාන්නට ඉස්සෙල්ලා සුළු කාලයක් සමහර විටක අපිට ලැබෙනවා ධර්ම දේශනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එහෙම නැත්නම් ප්‍රශ්න නගන්න ඊට පස්සේ උපාසක උපාසිකා පිරිසට ගිලංකස කෝපයක් වගේම සක්මනක් සඳහා කාලය ලැබෙනවා ඒ අතරමැද දාහනේ වළඳන වෙලාව ඊට පස්සේ අපි 12 මාරට එකතු වෙලා එකමාර දක්වා ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමේ දවසේ වැඩ කටයුතු මෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක මේ මතක් කිරීමක් පමණයි ඉතින් අපි වැඩසටහනේ ආරම්භයේ වශයෙන් සියලු දෙනාම ආජීව අට්ටමක සීලේ පිහිටවමු. ආජීව අට්ටමක සීලේ පිහිටීමට කැමැති ඇත්තෝ নমස්කාරය කියනවා.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 සරණගමනං සම්පුන්නං පමනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි විසුනාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි කරුෂා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පක්ඛලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවනත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං ඉතින් අපි මේ මම කාර්යයන්ට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම දැනගන්න කැමති කවුරු හරි මේ වගේ විවේක අවස්ථාවක් ඒ වගේම භාවනා කරන පිටසක් හම්බෙච්චාම භාවනා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති මූලික උපදේශ බලාපොරොත්තු වෙන නැත්නම් අද ඉස්ලාම් වගේ ඇවිල්ලා ඉන්න ආධුනික කවුරු හරි ඉන්නවද උපදේශ බලාපොරොත්තු වෙන එහෙම ඉන්නවා නම් ඉන්දියක් වශයෙන් මට අතෝස්වලා පතක් කරන්නයි කියලා මං ඉල්ලා ඉන්නවා කවුද මූලික උපදේශ බලාපොරොත්තු වෙනවා මොහොම සුළු පිටසක් ඉන්නේ ඒක නිසා අපි වෙනදා කරන විදිහටම ඒ පිටසකෙත් ප්‍රයෝජනෙ සලකලා අනික් පැත්තටත් මතක් කිරීමක් වශයෙන් සලකලා මූලික විනාඩි ස්වල්පයේ මම මෙහෙවීමක් යෙදවීමක් විදිහට ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනා දැන් මෙතන ඉඳලා අපි පැයක් විතර වාඩි වෙනවා කියන අදහසින් ඉඳවලට පටල වෙලා වාඩි වෙන්න පරියන්කයකට පැයක පරියන්කයකට සූදානම්. මේ පරියන්කේ සඳහා අපි ඉදිරියෙන් තියාගෙන තියෙන මේ සර්වඥාන්සේගේ රූපේ ආදර්ශයට ගන්නවා. ඒ අනුව අපිට පුළුවන් නම් බද්ධ පරියන්කේ පద్මාසනේ වීරාසනේ වගේ එකක් කරනවා. එහෙම නැත්නම් හොඳට හරි පරිදි ගහිලා වාඩි වෙන එක තමයි කරන්නේ. එම් වාඩි වීම සඳහා සමහරකට බීම පුළුවන් සමහරකට බැරියත්වත් ඉන්නවා. කෙසේ නමුත් ඒ ආසනේ හොඳට හරි බරි ගහිලා තමන් ඉන්නේ බණ භාවනා කරන පිරිසක් එක්ක විතර බණ භාවනා කරන තැනක කියන අදහස ඇති කරගෙන ඇස් දෙක මුරුදු වහගෙන තමන් ඉන්නේ ඉරියව්වට හිත යොදලා ඒ ඉන්නේ ඉරියව්ව සමබරද කියන එක හිතෙන් විමසා බලන්න. තමන් පාත්තලද සමමිතිකද වම් පැත්ත දකුණු පැත්ත සමබරද කියලා. ඒක නැත්තම් ඒක එහෙම සකස් කරලා දෙන්න. එම් පටල කරලා දෙන්න. ඒ සඳහා අපි විනාඩි සල්පයක් ගත්තට ඉරියව්ව එහෙම කෙරුවට හිතන අරක් කරගන්න එපා. හොඳට සමබර කරලා ඒ වගේම විස්තර වශයෙන් බලන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්නකොට තමන්ගේ මොනියම්ම හෝ මස් පිඩුවක් අවයවයක් දැඩි වෙලා දඬු වෙලා ආතතිගත වෙලා තියෙනවාද කියලා එම් කියනවා නම් ඒවා ලිහිච්ඡ ස්වරූපෙන් සහල් ස්වරූපෙන් තියාගන්න. මේ කාරණා දෙක සම්පූර්ණ සමබරණ ලිහිච්ඡ ලහල් ස්වරූපෙන් කියනවා නම් ඉන්න ඉරියව්වේ සැප පහසුව වැටේ. ඒක තමයි භාවනාවේ ආරම්භය. ඒක නැත්තම් සකස් කරලා දෙන්නේ. ඒ සකස් කරලා දීමේදී උපමාන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් Tamanටම තමයි මෛත්‍රී කරගන්නවා. මාත් එක්ක මම යාළු වෙනවා, මිත්‍ර වෙනවා, සැහැල්ලු වෙනවා කියන අදහස. එහෙම නැත්නම් හිතා ගන්න පුළුවන් මම දැන් මෙතන කියන වර්තමානයේ හිත ගැනීම. ඔන්න උපමාන දෙකේ කොයි එකකින් හරි කමක් නැහැ. ඉන්න ඉරියව්වේ හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒක හොඳ ආරම්භයක්. එහෙම නැත්නම් ඒක සකස් කරලා දෙන්නත් අනුග්‍රහ කරන්න. තමන් මේක කරලා දෙන්න. අනිම මමත් එක්ක මම නැත්නම් මම දැන් මෙතන එනතම් මේ ශප <clears throat> ඉරියව්වේ ශප මිත්‍ර ස්වරූපයේ සකස් කරගත්තා නම් එකකින් අදහස් කරන්නේ හිත ඇතුළට නැමිලයි කියන එක. ඒ වෙනකොට හිත පිටතට දුවන්නත් ඉඩ තියෙනවා බාහිර තියෙන ශබ්ද අනුව. හිතට නැගෙන රූප අනුව, වේදනා අනුව, හිතවිලි අනුව හිත දුවවිදින්න ඉඳ කියනවා. එහෙමනම් ඒ කියන්නේ මේ කයේ සැප ඉන්නේ කියව එච්චර ලොකු නෑ කියන එකයි. ඒ නිසා අපි හොඳට සැප සකස් කරලා සැහැල්ලු සුලීච්ච ස්වරූපෙන් තියාගෙන මේ ඉන්නා ඉරියව්වේ සැප කල්පනා කරගන්න. කරලා ඒක ලොකුම ලොකු ඇතුළට නැමීමක් කියලා හිතලා මේ ඇතුළට නැමිච්ච හිත සෞඛ්‍ය සම්පන්නයි හිත මිත්‍රයි කාරුණිකයි මෛත්‍රී සාගතයි ඒ හිතටත් ලේසි දුර විදිනට වැඩිය ඒ වගේම කායටත් ඒක හරි පහසුයි. ඒ නිසා මම මේ අර්ථ කුසලයේ සලකන්නේ මට මම මෛත්‍රී කරන එකයි කරන්න කියලා හිතාගෙන ඒ හිත අතරොණමිච්ච හිත මෛත්‍රී හිත පවත්වා මේ පවත්වාගෙන යනකොට ඒකට ලැබෙන අනුග්‍රහයක් ඒකට ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් තමයි මේ ස්වභාවයෙන් වැටෙන හුස්ම වැටෙන්නේ. එහෙම නැතු හුස්ම හොයාගෙන එලවාගෙන යන්න යන්න එපා. ඉඳගෙන වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට තැම්පත් වෙන්න ඇරලා ස්වභාවයෙන්ම හුස්ම පේනවා නම් ගමනක් ඒ ඉන්න ඉරියව්ව වෙනුවට හුස්මට හිත යොදනවා. ආයාසයෙන් අමෝරාවෙන් නෙවෙයි ස්වභාවිකව. අනේ එහෙම නෑ එහෙම හේවෙන්නේ නැත්නම් දිගටම ඉන්න ඉරියව්වෙම හිත පවත්වා. ස්වභාවයෙන් වගේ හුස්ම වැටෙනවා නම් ආයාස කරන්න එපා. හයිය හුස්ම ගන්න යන්න එපා. ස්වභාවයෙන් වටින හුස්මම බලාගෙන පැවැත්වීම තමයි මේ ආනාපානී නැත්නම් මේ වායෝ පොට්ටබ ධාතුවට අපි තන දෙන එකේ පටවින් පිම්ම. ඉතින් මේ ඉන්නකොට වැටෙහි හුස්ම නම් මේ ඉස්සරහින් ගියාගෙන ඉන්නේ මේ හුස්ම ගන්න වැඩ පිළිවෙල උඩුකයේ තමයි සිද්ධ වෙන්නේ යටිකය එහෙමම තැම්පත් වෙන්න ඇරලා උඩුකයට හිත සීමා කරලා අනායාසයෙන් ඇති වෙන මේ හුස්ම දිහා බලාගෙන ඉන්න මේකත් ඇත්තටම ඉදිරි පියවරක් හුස්ම වැටෙන එක දිහා බලාගෙන පවත්වාගෙන යන්න පුළුවන් නම් ආධුනිකයෙකු පැත්තෙන් බලනකොට ලොකු ඉදිරි පියවරක් සමහර විටක තීක්ෂණ බුද්ධිය ඇති පෙරපින් ඇති ඇත්තන්ට ඒ හුස්ම වැටෙන තැන වදින තැන අල්ල ගන්න පුළුවන් තරමටම හිත සිව් වෙනවා. උදාහරණයක් විදිහට නාස්පුඩු පුරවාගෙන හුස්ම ඉහළ පහළ යන හැටි සවුදුතොලේ සන්නා හෙලන වාරේ හැපෙන හැටි එනත්තම් උදරච්ඡේදී උදරේ චලන අනුව හුස්මත් එක්ක ඇති වෙන මේ රිද්‍යානුකූල උදරේ පිම්බීම හැකිලිම වගේ දේවල් ස්වභාවයෙන් ප්‍රකට වෙනවා නම් ඒක ලොකු තීක්ෂණකම ලොකු තියුණු ගතියක් ලොකු බුද්ධියක් කියලා හිතාගෙන ස්වභාවයෙන් සිදුවෙන දෙයට හිත යොදලා නාස්කාග්‍රේ වැටෙනවා නම් උඩු තොලේ හරි එතන හිත තියාගෙන දැන් අපි මුළු කයම අමතක කරනවා. එතන අරමුණු කරගෙන මුළු කයම පාවා දෙනවා. උදරේ පිම්බීම හැකිලිම වශයෙන් උදර චලන වැටෙනවනේ එතන තියාගෙන අනිකුත් කයට හේමව තැම්පත් වෙනවා. ඒ දෙක අතර මැද පපුවේ උගුරේ නාසය ඇතුලේ හෝ තැනක තියනවනේ කොතන වුණත් කමන්නේ ස්වභාවිකේ තැනට හිත ගන්නේ ඒ මායාවෙන් ඒ මුවාවෙන් කය සම්පූර්ණයෙන්ම අමතක කරලා අර වැටෙන් තන පමණක් හිත තියාගෙන ඉදිරියට යන්න. මේක ඉතින් බොහොම සූක්ෂම එකලසක් ආස්වාද ප්‍රසවාසි. ඉතින් මේක යනකොට සමහරව හොඳට භාවනා කරපු ඇත්තන්ද නම් හොඳට වැටෙනවා. එimhe දිගට හිත ඒ දණ්ඩ දිගේ ගොඩ වෙන කෙනෙක් වගේ හුස්මේම පවතිනවනම් ඒ හුස්ම ඇතුළෙත් මේ ආස්වාස වාරේ ප්‍රස්වාස වාරේ කියලා දෙක වෙනකොට දැනගන්නා තරමටම හිත සාංශුද්ධියක් ඇති ආස්වාස්වාරේ හොඳටම තේරෙන මේක ප්‍රස්වාසයේ නෙවෙයි සද්දයක් වේදනාවක් හිතවිලක් නෙවෙයි ආස්වාසයේමයි ප්‍රස්වාසයේ වෙලාවෙත් තියෙනක ආස්වාසයේ නෙවෙයි වෙන කරදරයක් නෙවෙයි ප්‍රස්වාසයේමයි කියලා මේ දෙකේ රස වෙනස අද්දකි වෙනස විඳින් වෙනස දැක ගන්න තුරාට යන්න පුළුවන් නම් ඒක ලොකු එකලසක් සූක්ෂම භාවයක් ඉතින් මේ භාවනා උපදිස්පන්තික මුලින්ම දෙන්න කියන දෙන්නේ මෙන්න මේ විදියට කීකරු කරගත්ත හිත ප්‍රතිකාරවලට ආස්වාසෙන් ප්‍රස්වාසෙන් ප්‍රස්වාසෙන් ආස්වාසයට සතිය පවත්වන එකයි නමුත් ඉතින් හතර වාරේ වේදනා හිතිලි ශබ්ද නිසා කරදර නොවෙනවාම නෙවෙයි නමුත් ඒකට හිත නරක කරගන්න නැතුව ඒ කරදර වේදනා හිතවිලි නැති වෙලාවේ නැවතත් ආධුනිකෙක් වාගේ ආයශරයක් අර විදිහට මුළු කයට හිත යොදලා ආනාපානිය අනුව උඩුකයට හිත යොදලා අපේ දන අනුව පමණක් අල්ල ගන්න පුළුවන් නම් එහෙම හිත යොදලා ආපහු වර එකලස ගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ශාක්‍මී ඉදිරියට තියෙන කාලේදී උත්සාහ කරමු මේ ආකාරයෙන් ලැබුණා වූ මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනෙටගෙන හැකිතාක් දුරට මේ ගන්නා හෙළන උෂ්ම මත සතිය පිහිටුවා ගන්න නිකම් උදරයේ ස්වභාවික වැටෙන පිම්බීම හැකිලිම මත සතිය පිහිටවන්න තම තමන්ට ප්‍රකට වෙන ආකාරයට අනුව ඒ අනුව මේ දවස රත් වෙන්න කලින් මේ කියන උදේ පාන්දර සීතලේ විපරීමේ උත්සාහ කරන සතිය පිහිටුවා ගන්න සතිය අනුව සමාධිය ඇති වේවි සිල් දිනාට මේ කාලය ප්‍රයෝජනවත් ප්‍රතිපත්තානයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් උපදේශපන්ති නැත කරන අපි ඒම පරියන්ගේට හිතියොත්